මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. මනම් ආජීවස්තුංග සීලය සමාදන් වෙන්න নমස්කාරය කියන්නේ शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि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 සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 මේ වගේ වෙසක් පුර පසළොස්වක පෝය දවස් එකයි අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රඥායස උත්තරීතර ප්‍රඥායස පහල කරගත්තේ ඒ ප්‍රඥායසට විෂය වුණු ලෝකීය පිළිබඳ අවබෝධය නවආරහාදී බුදුගුණ අතරින් ලෝකවිදු ගුණය තුල තැන්පත්ව තිබෙනවා. අද අපි මාතෘකා කරගත්තු ගාථාවත් ඊට අදාළ නිදාන කතාවත් ආශ්‍රයෙන් අපිට මෙන්න මේ ලෝකවිදු ගුණයේ යම් යම් අංශ මතු කර ගන්න පුළුවන් වේවි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන එක් කාලයක ඒ දෘෂ්ටිගත් වූ ශ්‍රමණ බ්‍රාහ්මණීන් පරිබ්‍රාජකීන් සවැත් නුවරට ඇවිල්ලා වාසය කළා. ඒ අය තම තමන්ගේ දෘෂ්ටි පිළිබඳව වාද විවාද කරමින් සිටියා මෙන්න මේ විදිහට. ඇතම් කෙනෙක් කිව්වා ලෝකීය සදාකාලිකයි. මෙයම සත්‍යයි අන් සියල්ල බොරුයි. මේ දෘෂ්ටියම සත්‍යයි අන් සියල්ල බොරුයි. තව කොටසක් කිව්වා ලෝකීය සදාකාලික නැහැ. ලෝකීය සදාකාලික නොවේ. මෙයම සත්‍යයි අන් සියල්ල බොරු. තව කොටසක් කියනවා ලෝකයේ කෙලවරක් තියෙනවා. මේකම සත්‍යයි අන් සියල්ල බොරු. තව කොටසක් කියනවා ලෝකයේ කෙලවරක් නැහැ. මේකම සත්‍යයි අන් සියල්ල බොරු. තව කොටසක් කියනවා ජීවියත් ශරීරයත් කියන්නේ එකක්මයි. එතන ජීවය කියන්නේ ආත්මය. ආත්මයත් ශරීරයත් එකක්මයි. මේකම සත්‍යය යන සියල්ල බොරු. තව කොටසක් කියනවා ආත්මය එකක් ශරීරය වෙන එකක්. මේම සත්‍යය යන සියල්ල බොරු. ඊට තවත් මේ විදිහට දෘෂ්ටිගත් වූ අයත් එතන ඉදිරිපත් කළ තර්ක තථාගතතෙම මරණින් මත්තේහි වෙයි එතන තථාගත කියලා කිව්වේ අපේ බුදුරජාන් වහන්සේ පිළිබඳව පමණක් නෙවෙයි. ඒ දෘෂ්ටිවල ඒ සමයවාදවල ආගම්වල උතුම්ම தത്വයට පරම தത്വයට පැමිණි තැනැත්තා තථාගත නමින් හැඳින්වෙනවා. එතකොට තථාගත තෙම විමුක්ත පුද්ගලයා ඉහළම தത്വයට ගිය තැනැත්තා මරණින් මත්තේ වෙයි. මෙයම සත්‍යය යන් සියල්ල බොරු කියලා ඇතම් කෙනෙක් කිව්වා. ඇතම් සමන බ්‍රාහ්මණය. තවත් කොටසක් කියනවා තථාගත තෙම මරණින් මත්තේ නොවේ. මෙයම සත්‍යයි අන් සියල්ල බොරුයි. තවත් කොටසක් කියනවා තථාගත තෙම මරණින් මත්තේ වෙයි සහ නොවේ. මේ දෙකම එකතු කරලා. වෙයි සහ නොවේ එක අර්ථයකින් වෙයි තව අර්ථයකින් නොවේ. මෙයම සත්‍යයන් සියල්ල බොරු. තවත් කොටසක් කිව්වා තථාගත තෙම වෙයිත් නොවේයි නොවේයිත් නොවේ. මේ දෙකම ප්‍රතික්ෂේප කළා. මෙයම සත්‍යයි හන් සියල්ල බොරුයි. ඔන්න ඔය විදිහට දෘෂ්ටිගතිකව ඒ අය අන්තිමට කලහ විවාද කරමින් නොවුනොවුන්ට අනුම්පද කියමින් සිටියා. ඉතින් ඒ කාලේ දවසක සංඝයා වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වැඩිලා පැවැත් නුවර මෙන්න මේ කලහ විවාද අහලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම විවිධ දෘෂ්ටිගත්තු ශ්‍රමණ බ්‍රාහ්මණ පරිබ්‍රාජකින් මේ විදිහට විවාද කරමින් ඔවුනොවුන්ට අනුපද කියමින් සිටිනවා කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරාම බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් ඔහොම තමයි මහණෙනි. ඒ අන්‍ය දෘෂ්ටික ශ්‍රමණ බ්‍රාහමණේ අන්ධා අන්ධයි අචක්කුකා ඇස් නැහැ ඒ අයට. ඒ අය අන්ධා අචක්කුකා කියන වචنين බුදුරජාණන් වහන්සේ හැඳින්නුවේ. ඒ අය අන්ධයි. ඒගොල්ලන්ට ඇස් නැහැ. ඒ අය අර්ථය මොකද්ද දන්නේ නැහැ. ඒ කියන්නේ යහපත මොකද්ද කියලා දන්නේ නැහැ. අයහපත මොකද්ද කියලා දන්නේ නැහැ. ධර්මය මොකද්ද දන්නේ නැහැ. අධර්මය මොකද්ද දන්නේ නැහැ. එහෙම නොදැනයි ওই විදිහට ආදි විවාදි කරන්න කියන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. උපමා කතාවක් වශයෙන් ඔන්න පටන් ගත්තා ඊළඟට යම්කිසි අතීත ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරනවා මහණෙනි මේ සවැත් නුවරම අතීතයේ රජ කෙනෙක් හිටියා ඒ රජුරෝ දවසද්දා එක්තරා රාජපුරුෂයෙක් ඇඳවලා කියනවා ගිහිල්ලා මේ සවැත් නුවර ඉන්න තාක් ජාත්‍යන් දෙයින් එකතු කරගෙන ඉන්න කියලා. ජාත්‍යන් දෙයින් කියන්නේ උපතින්ම අන්ධ අය. මේ සවැත් නුවර ඉන්න තාක් උපතින්ම අන්ධ මිනිසුන් මෙතෙන්ට එකතු කරගෙන එන්න කියලා. ඉතින් අර රාජපුරුෂයා ගිහිල්ලා මේ මිනිස්සු එක්කගෙන ඇවිල්ලා රජුරවන්ට කිව්වා ඔන්න මම එක්කගෙන ආවා කියලා. එහෙනම් ඒ යාත්‍යන්තයින්ට ඇතෙක් පෙන්වන්නේ කිව්වා. ඉතින් මේ මිනිසයා මේ රාජපුරුෂයා ගිහිල්ලා ඒ අන්ධයින්ට ඇතෙක් පෙන්වුවා. කොහොමද පෙන්වුවේ? දැන් අන්ධයින්ට ඇතාගේ හිස අල්ලන්න සැලැස්සුවා. තව කොටසකට කන අල්ලන්න සැලැස්සුවා. තව කොටසකට දළේ අල්ලන්න සැලැස්සුවා. තව කොටසකට හොඬ වැල අල්ලන්න සැලැස්සුවා. තව කොටසකට ඇතාගේ බඩ අල්ලන්න සැලැස්සුවා. තව කොටසකට ඇතාගේ পায় අල්ලන්න සැලැස්සුවා. තව කොටසකට ඇතාගේ කලවා අල්ලන්න සැලැස්සුවා. තව කොටසකට ඇතාගේ නගුට අල්ලන්න සැලැස්සුවා. තව කොටසකට ඇතාගේ වලිගය අල්ලන්න සැලැස්සුවා. නගුටයි වලිගයයි දෙකක් හැටියට එතන දක්වන්නේ. ඉතින් ඔන්න එහෙම පෙන්නලා ඉවර වෙලා ඊළා රජුරවන්ට කිව්වා අන්දෙන්ට මං ඇතා පෙන්නුවා කියලා. රජුරෝ එළියට ඇවිල්ලා අර මිනිස්සු ඉන්නේ රජගෙදර මිදුලට ඇවිල්ලා කියනවා ජාත්‍යන් දෙහිනි ඔයගොල්ලෝ අර ඇතා දැක්කද කියලා ඔව් කියලා කිව්වා. ඇතා කොයි වගේද කියලා අහන. ඔන්න එතකොට අර ඇතාගේ හිස අතගාපු හිස අල්ලපු අන්දයෝ කියනවා ඇතා හරියට කලයක් වගේ කියලා. ඇතාගේ කන අල්ලපු අය කියනවා ඇතා හරියට කුල්ලක් වගේ කියලා. ඇතාගේ දල අල්ලපු අය කියනවා ඇතා හරියට හීවැලක් නඟුල් තලයක් වගේ හීවැලක් වගේ කියලා. තව කොටසක් කියනවා අර හොඬවැල අල්ලපු අය කියනවා ඇතා නඟුලිස් දණ්ඩක් වගේ. ඇතාගේ ශරීරය කය අල්ලපු අය කියනවා ඇතා කොටුවක් වගේ. ඒ කියන්නේ ගබඩාවක් වගේ. ඊළඟට ඇතාගේ পায় අල්ලපු අය කියනවා ඇතා කණුවක් වගේ කියලා. ඊළඟට ඇතාගේ කලවා අල්ලපු අය කියනවා ඇතා වංගෙඩියක් වගේ කියලා. ඇතාගේ නඟුට අල්ලපු අය කියනවා ඇතා මෝල් ගහක් වගේ. ඇතාගේ වලිගය අල්ලපු අය කියනවා ඇතා කොස්සක් වගේ. ඔහොම කියලා ඉතින් ඇතා මෙහෙමයි ඔහොම නෙවෙයි. ඇතා ඔය කියන විදිහට නෙමෙයි මෙහෙමයි කියලා ඒ අන්දේව එකිනෙකා එක කලහ කරමින් අතින් පයින් ගහගත්තයි කියලත් සඳහන් වෙනවා. රජුරෝ ඒක දැකලා විනෝද වුණා. ඔන්න ඔකයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ කතාව. කොහොම කියලා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒ වගේ මහණෙනි ඒ ශ්‍රමණ බ්‍රාහ්මණීන් අන්ධයි. ඒගොල්ලන්ට ඇස් නැහැ. ඒගොල්ලෝ අර්ථය දන්නෙත් නැහැ, අනර්ථය දන්නෙත් නැහැ, ධර්මය දන්නෙත් නැහැ, අධර්මය දන්නෙත් නැහැ. ඒක නිසායි කලහ විවාද කරන්න කියලා. ඔන්න මේ ගාථාව ප්‍රකාශ කළ උදාන ගාථාව. ඉමේ සුඛි රසජ්ජಂತಿ ඒකේ සමන බ්‍රාහ්මණා විග්ගහේනං විවදಂತಿ ජනා ඒකංග දස්සිනෝ. ඇතැම් ශ්‍රමණක් බ්‍රාහ්මණියෝ ඇතැම් මහාන බමුණෝ මේ දෘෂ්ටීන් හි ඇලෙත් මේ දෘෂ්ටි වල ඇලිලා ඇලිලා ඉන්නවා. විග්ගහේනං විවදಂತಿ ජනා ඒකංග දස්සිනෝ. එක කොටසක් විතරක් දකින මේ අය යනයා ඒක අල්ලගෙන දැඩිව කලහ විවාද කරනවා. ඕකයි අදහස. ඉතින් මෙන්න මේ කතාවත් මේ ගාථාවත් ආශ්‍රයෙන් අපට හිතා ගන්න පුළුවන් බුදුරජාන් වහන්සේ අන්න අර විදියේ දෘෂ්ටිගත්තු අය හැම දිනෙකම අන්ධයින් ඇස් නැති අය හැටියට සැලකුවා. මොකද එහෙම සැලකුවේ? අපට එන්න ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ කියන ප්‍රශ්න 10 මේ ධර්මයේ සූත්‍ර දේශනාවල නිතරම මේ සූත්‍ර දේශනා කියවන පින්නතුන්ට හමු වෙනවා. මේ බොහෝ විට බුදුරජාන් වහන්සේට අභියෝගයක් හැටියට ඉදිරිපත් කරනවා මෙන්න මේ ප්‍රශ්න 10. මේකට කෙලින් උත්තරයක් දෙන්න. මේ එකකට ප්‍රශ්න වලට කෙලින්ම උත්තරයක් දෙන්න. නමුත් බුදුරජාන් වහන්සේ කිසිම උත්තරයක් දුන්නේ කෙලින් උත්තරයක් දෙන්නේ වෙනුවට ඒක විවරණය නොකර පැත්තකින් තැබුවා ප්‍රතික්ෂේප කළ ඒ ප්‍රශ්න. මේකත් මේ බුගතුන්ට එහෙම බොහොම පුදුම ප්‍රශ්නයක් මේ අච්චර බුදුරජාන් වහන්සේගේ ඥාන සම්භාරය තියෙද්දී ඇයි මේ විදිහේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්තේ කියලා. නමුත් ඔන්න මෙතන අපිට රහස හෙළි වෙන කාරණයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කළා අන්නේ දෘෂ්ටිගත්තු අය අන්ධයි ඇස් නැති අය කියලා. මොකද එහෙම කිව්වේ කියලා ඔන්න අපිට හිතා ගන්න පුළුවන්. අපි දැන් ආරම්භ කළේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා චක්ෂුෂය ගැන. ලෝකේ ඇස් තුනක් තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මස් ඇස, දිව ඇස, පැනැස. පැනැස කියලා කියන්නේ ප්‍රඥායස. මාංශ චක්ෂුසේ ආශ්‍රයෙන්මයි දිවස ලබා ගන්න. මාංශ චක්ෂුසේ ඇති කෙනාටයි දිවස ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ දෙක සම්බන්ධයි. නමුත් ප්‍රඥා චක්ෂුසේ විශේෂයි. ඒක බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයට හඳුන්වා දුන්නේ ප්‍රඥායස. ඒකට අර මාසසත් දිවසත් තුලින් ලබාගත්තු දැනුමට වඩා ඒ හැම එකක්ම පරදෙනවා ප්‍රඥා චක්ෂුසේ. ඒ වගේම අර ප්‍රශ්න වලට පිළිතුරු නොදීමට හේතුවත් බුදුරජාන් වහන්සේ දක්වනවා ධර්මයේ මේ විදිහට මහණෙනි පිළිතුරු දීම පිළිබඳ විවරණය කිරීම පිළිබඳව කියනකොට ප්‍රශ්න හතර වර්ගයක් තිබෙනවා. ඒකාංශ ව්‍යාකරණීය, විභජ්‍ය ව්‍යාකරණීය, පටිපුච්ඡා ව්‍යාකරණීය, ඨපනීය කියලා. ඒකාංශ ව්‍යාකරණීය කියලා කියන්නේ කෙලින්ම ඔව් හෝ නැහැ වශයෙන් පිළිතුරු දිය හැකි ප්‍රශ්න. නැත්නම් ප්‍රශ්න තිබෙනවා කෙලින්ම කියන්න පුළුවන් ඔව් හෝ නැහැ. තවත් ප්‍රශ්න තිබෙනවා විභජ්‍ය ව්‍යාකරණීය ප්‍රශ්න කියලා කියන්නේ. බෙදලා දක්වලා විභාග කරලා අපක්ෂපාත වශයෙන් ප්‍රශ්නය විග්‍රහ කරලා පිළිතුරු දිය යුතු ඒවා. එකපාරටම ඔව් හෝ නෑ නොකිය. පටිපුච්ඡා ව්‍යාකරණය කියලා කියන්නේ ඒ ප්‍රශ්නකරුගෙන්ම නැවත නැවත ප්‍රශ්න අහලා ප්‍රශ්නේ මුල සුද්ධ කරගන්නවා. ඒ විදිහේ ප්‍රශ්නක් තියෙනවා පටිපුච්ඡා ව්‍යාකරණ. ඔන්න හතරවෙනි කොටස තියෙනවා ඨපනීය. පැත්තකට කරන ප්‍රශ්න. මොකද පැත්තකට කරන්නේ? ඒවයි පදනම වැරදි නිසා. ඒවා මිත්‍යා උපන්‍යාසයක් මිත්‍යා වැරදි පදනමක් උඩ තකස් වෙලා තිබෙන ප්‍රශ්න නිසා ඒවා පැත්තකින් තියෙන ප්‍රතික්ෂේප කරන. ඒවට ඔව් හෝ නෑ හෝ කියන්න බෑ. අර ඉතින් ඒ මේ උත්තර දෙන කෙනා අල්ලගන්න තමයි අතන උබතෝ කෝටික අනිත් පැත්තට කියන චතුස්කෝටි කියලා කියන සතරකොන් දෙකොන් සතරකොන් කියලා වශයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ඒ උත්තර දෙන කෙනා පොළඹවන්න කොහොම හරි උත්තරයක් දෙන්න කියලා. නමුත් ඒකටත් බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. ඕක සමහර විට උගතුන්ට තෝරගන්න බැරි දෙයක්. නමුත් ඔන්න අපි මෙතෙන්දි මතු කරනවා බුදුරජාණන් වහන්සේගේ අර ලෝකවිදු ඥාණයට අදාළව අර ප්‍රඥා චක්සුසය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ධම්මැස පහළ වුණා කියන තැන පවා සඳහන් කරනවා යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යම්තා දෙයක් හටගන්නා ස්වභාවය ඇත්තේද ඒ හැම දෙයක්ම නිරුද්ධ වන ස්වභාවයද ඇත්තේ අන්නේ ධර්මතාව ඇතිවීම නැතිවීම ධර්මතාව බුදු ඇසට පමණයි පෙමුනි ඒ තාක් ලෝකයා ආත්ම දෘෂ්ටිය තුල läගගෙන සක්කාය දෘෂ්ටිය තුල läගගෙන ඝන සංඥාවෙන් මේ ලෝකයේ යම්කිසි නිත්‍ය දෙයක් තිබෙනවා ලෝකයේ යම් යම් දේවල් දි รา පත් වෙන බව පේනවා නමුත් නොදිරණ යම්කිසි අරඩුවක් තියෙනවා කියන හැඟීම ලෝකයා තුල තිබුණා ඒකටයි සක්කාය දිට්ඨිය කියන්නේ බුදුරජාන් වහන්සේ පමණයි අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ත්‍රිලක්ෂණය මතු කරලා දීලා අන්න ඒ වැරදි දෘෂ්ටිය කැඩුවේ. ඒකයි මේ ප්‍රඥා චක්ෂුසේ අර ඔක්කොම මසෙසත් දිවසත් ඒ ඔක්කොටම වඩා බල සම්පන්න වන්නේ උත්තරීතර වන්නේ. ඉතින් ඊළඟට දැන් මෙතන පළමුවෙන්ම කියවුණානේ ලෝකය සදාකාලිකද නැද්ද කියන එතකොට ඇතම් කෙනෙක් කිව්වා සදාකාලිකය කියලා ඇතම් කෙනෙක් කිව්වා සදාකාලික නොවේ. බුදුරජාන් වහන්සේ ඒකක්වත් පිළි නොගත් නිසා එතන ලෝකය කියන වචනේ නැවත විග්‍රහ කරන්නට සිද්ධ වුණ බුදුරජාන් වහන්සේට. ලෝකය ලෝකයා හිතන ලෝකය නොවේ. ඒකට අපට ඔන්න ඉඟියක් ලැබෙනවා. සමිද්දි කියලා ස්වාමින් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේගෙන් අහනවා කෙලින්ම මේ ලෝක ලෝක කියලා කියන ස්වාමීනි මොකද්ද මේ කෙතකින්ද ලෝකයක් වෙන්නේ? ඔන්න එතකොට බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා. සමිද්දි යම් තැනක අසත්‍ති ભેද, රූපති ભેද, ඇස පිළිබඳ විඥානය තිබේද? ඇස පිළිබඳ විඥාණයට හසු වන දේවල් තිබේද? එතන ලෝකයක් තිබෙනවා. ඒ වගේම කන තිබේද? ශබ්ද තිබේද? ඒ පිළිබඳ විඥානය තිබේද? ඒකට අහසු වෙන දේවල් තිබේද? එතෙක් ලෝකයක් තිබෙනවා. ඔහොමම මනසත් ඇතුළු. දැන් මේ පින්නතුන් දැන්නෝ ආයතන හයක් කියලා තිබෙනවා. සලායතන කියලා කියන්නේ මේ ධර්මයේ ඇස කන නාසය දිව කය මන ඇස කන නාසය දිව කය මන මේවා හඳුන්වන ස්පර්ශ ආයතන නමිනුත් මොකද මේවායින් ස්පර්ශ කරලයි ලෝකයක් හඳුනගන්නේ. ඉතින් මෙන්න මේ ලෝකය කියන එක මෙතන බුදුරජාන් වහන්සේ ඒ විදිහට දක්වලා ඊළඟට කියනවා යම් තැනක කොතනද කියලා කියන්නේ ඒක කෙලින්ම යම් තැනක ඇසක් නැත්නම් රූපත් නැත්නම් ඇස පිළිබඳ විඥානයක් නැත්නම් විඥාණයට හසු වන දේවලුත් නැත්නම් එතන ලෝකයක් නැත. කනත් නැත්නම් කනට ඇහෙන සද්දත් නැත්නම් ඒ පිළිබඳ විඥානයක් නැත්නම් විඥාණයට හසු වන දේවල්ුත් නැත්නම් එතනත් ලෝකයක් නැත. ඔහොම කියාගෙන ගිහිල්ලා යම් තැනක මනසක් නැත්නම් මනසට අසු වන ධර්ම කියලා කියන දේවලුත් නැත්නම් මනෝ විඥානයක් නැත්නම් මනෝ විඥාණයට හසු වන දේවලුත් නැත්නම් එතන ලෝකයක් නැත. ඔන්න ඔතන කියන්නේ ලෝකයක් වයින් පෙන්වු කරන්නේ ලෝක සමුදයක් සහ නිරෝධයක් තිබෙන බවයි. ලෝකය කියන එක අනිත්‍ය හිතන වගේ සදාකාලික දෙයක් නෙවෙයි. ඒක මෙන්න මේ සලායතනය හා සම්බන්ධ සලායතනයට සාපේක්ෂකව තිබෙන දෙයක් මේ සලායතනය හා සම්බන්ධ දෙයක් මේ ලෝකය කියන එක ලෝක ප්‍රඥාප්තියක් ඇති වෙන්නේ ඒක ආශ්‍රයෙන් මේක සාමාන්‍ය අය භෞතික විද්‍යාවට එහෙම අහුවෙන්නේ නැති දෙයක් මහා ගැඹුරු කාරණයක් මෙතන තිබෙනවා ඒක පටිච්ච සමුප්පාද ධර්මයට තුලින් බුදුරජාණන් වහන්සේ පළමුවෙනියට ලෝකයට ඉදිරිපත් කළා ඒක ඊටාත්ම කෙටි ගාථාවකින් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කළා චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවං ඡන්නමේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති එතන ච කියලා කියන්නේ 6 pāli භාෂාවෙන් චසු ලෝකෝ සමුප්පන්නෝ ලෝකය 6ෙහි හටගත්තා ලෝකය උපන්නේ 6ෙහි මේ මේ ආයතන 6ේ ලෝකෙ ඉපදිලා තියෙන්නේ කොයිතරම් පුදුම දෙයක් කියන හැටියට චසු කුබ්බති සන්තවං මේ 6 තුල තමයි ලෝකයේ තියෙන ඔක්කොම සම්බන්ධීකරණ ඔක්කොම සම්බන්ධතාවල් පවත්වන්නේ මේ 6 එකයි. මේ පින්නතුන් ටිකකට හිතලා බලන්න ඔය අලුත් ආම්පන්න ඔක්කොම ගැන හැම එකක්ම මේ 6ට සම්බන්ධ කරලා යන්නේ. එතකොට චසු පුබ්බති සන්තවා ඊළඟට ඡන්න මේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති. මේ 6ම අල්ලගෙන ලෝකය 6 තුලම වෙහෙසටපත් වෙනවා. ඔන්න 6 කතාව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. එතකොට ලෝකය උපදින්නෙත් 6යි. ලෝකයේ සියලු සම්බන්ධකම් පවත්වන්නේත් 6 තුලයි. මේ 6ම අල්ලගෙන හය තුල ලෝකයා වෙහෙසටපත් වෙනවා. ඔන්නෝම කතාන්තරය බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙන්න මේ මේකටම අදාළවම තමයි ඊළඟට අපිට හිතා ගන්න තියෙන්නේ. ලෝකේ එහෙම දෙයක් නම් මේ සලායතන ආශ්‍රයෙන් තිබෙන දෙයක් නම් බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන මේකේ නිරෝධයකුත් තිබෙනවා. මේක නිරුද්ධ කරන්න පුළුවන්. නිරුද්ධ කරන්නේ කොහේද කියන එකයි ඊළඟට ප්‍රශ්නේ. අපි ඒක කියන්න කලින් ඊළඟට තවත් මේ ලෝක කියන වචනයට තවත් දීපු නිරුක්ති අපි බලමු. බුදුරජාණන් වහන්සේගෙන් එක් අවස්ථාවක ආනන්ද හාමුදුරුව අහනවා. ඒතර විදිහේ ප්‍රශ්නයක් ස්වාමීනි ලෝක ලෝක කියලා කියනවා මොකද මොකද්ද මේ මොන අර්ථයෙන්ද ලෝක කියලා කියන්නේ? ඔන්න බුදුරජාන් වහන්සේ කියනවා ආර්ය ව්‍යවහාරයට අනුව යමක් එතන pāli වචනයක් යොදන යමක් පලෝක ධම්මං යමක් බින්දෙන ස්වභාවය ඇත්තේද? පලෝක ධම්මං කියන්නේ පළුදු වෙන ස්වභාවය ඇත්තේද? යමක් පළුදු වෙන ස්වභාවය ඇත්තේද? අන්න එයයි ලෝකය. එතන පළෝක ධම්මං කියන එකේ අර ලෝක කියන වචනයත් සඳහන් වෙනවා. නමුත් එතන කියන්නේ පළුදු වෙන ස්වභාවය. මොකද්ද පළුදු වෙන්නේ? ඊළාට මොකද්ද පළුදු වෙන්නේ කියලා ප්‍රශ්නය නගලා බුදුරජාන් වහන්සේ කියනවා. ඇස පළුදු වෙනවා. රූප පළුදු වෙනවා. ඒ දෙක නිසා ඇති වෙන චක්කු විඥානය ඒකත් පළුදු වෙනවා. ඒ නිසා ඇති වෙන වේදනා සැප දුක් හෝ දුක් ඒවත් පළුදු වෙනවා. පළුදු වෙනවා කියලා බිඳි බිඳි යනවා බිඳි බිඳි යනවා. අන්න එතකොට බිඳි බිඳි යන සිඳි සිඳි යන දෙයක් මේක. එතකොට ලෝකයේ එහෙම දෙයක් නම් ටිකකට හිතලා බලන්න. ලොකු වතුර භාජනයකින් අපි කෙනෙස්සකින් වතුර ගන්න යනවා. ඒක ඒ වතුර ගන්න භාජනය හොඳටම හිල් වෙලා. ඕකෙන් වනින්න පුළුවන් ද වතුර? උඩට උස්සනකොට අර භාජනේ වැක්කිරෙනවා. අන්න ඒ වගේ මුළු මහත් ලෝකයේම මොහොතක් මොහොතක් පාසා සිඳි විසිඳි බිඳි බිඳි යන බව මේ මාසැසෙට නොපෙනෙන තරම් වේගයකින් බිඳි බිඳි යන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒකයි යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යම් තාද්දයක් හට ගන්නා ස්වභාවයක් තේද. ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයක් තේ. මේ ධර්මතාව ඔය මේ කාලේ ඔය පරමාණුව කියලා කියන පරමාණුවටත් පරමාණුවේ ඉඳලා ලෝක ධාතුව දක්වාම මේක බලපාන එකක්. පරමාණුව නොබිඳෙන දෙයක් කියලා මේ පසුගිය සත වර්ෂයේ මුල් භාගයේ වෙන තාක් විද්‍යාඥයන් හිතුවා. නමුත් ඒකත් දැන් නමට විතරයි පරමාණු. ඒකත් බිඳි බිඳි යන දෙයක් බව ඒ අයට යම්තරා සුළු ප්‍රමාණයකින් වැටහුණා. ඒ වගේ ලෝක ධාතුවත් බිනි බිනි යනවා. බුදුරජාණන් වහන්සේ කල්පාරම්භය කල්ප විනාශය ඕවා පිළිබඳව මහා පුදුම විස්තර මේ සූත්‍ර දේශනාවල ඉදිරිපත් කරලා තිබෙනවා. ඒකට ලෝකය මේ අර පරමාණුයේ සිට ලෝක ධාතුව දක්වා මොහොතක් පාසා වෙනස් වෙනවා. එහෙම මොහොතක් පාසා වෙනස් වෙන එකක් සදාකාලිකද සදාකාලික නොවේද කියලා කියන්න බෑ. ඒවා ඇති වෙන වගේ තව තැනක හට ගන්නවා. ඔන්න ওই විදිහේ ප්‍රවෘත්තියක් පැවැත්මක් ලෝකයේ තිබෙන්නේ. ඒකට ලෝකයේ සදාකාලිකද නැද්ද කියන එකට බුදුරජාණන් මේ ප්‍රශ්න පැත්තකින් තිබ්වේ ඒක නිසා ඊළඟට තව ඊළඟ ප්‍රශ්න جوړුව මොකද්ද ලෝකයේ කෙලවරක් තියනවාද ඇතම් කෙනෙක් ලෝකයේ කෙලවරක් තියෙනවා මෙයම සත්‍යයි කිව්වා ඇතම් කෙනෙක් කිව්වා ලෝකයේ කෙලවරක් නැහැ මෙයම සත්‍යයි ওই දෙකටම බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ ඒ ප්‍රශ්නේ එම්පිටිම මිත්‍යා දෘෂ්ටි හැටියට පැත්තකට කළා ඒක හරියට උණකාරයින් අහන ප්‍රශ්න වගේ වැරදි ප්‍රශ්න හැටියට ප්‍රස්තුතයේ ඒක යට තිබෙන උපන්‍යාසයේ වැරදි බවක් දක්වුවා ඔන්නෝකට හොඳ නිදර්ශනයක් කතාවක් කියනවා ධර්මයේ. එක දවසක් දා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම වැඩ වාසය කරන අවස්ථාවක රෝහිතස්ස කියලා දිව්‍ය පුත්‍රයෙක් රාත්‍රී කාලයේ ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ඒ බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන ක්‍රමයක් තියෙනවා දෙවියෝ අපි දෙවියන් ඒක දැන් සිංහලට අබෝ විට නගන්නේ නිදුකාණිනි කියලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් යම් තැනක කෙනෙක් නූපදීද නොදිරයිද නොමැරෙයිද නැවත නූපදීද අන්න ඒ බඳු ඒ ලෝකයේ කෙලවර ගමන් කරලා ඒ ලෝකයේ කෙලවරට පැමිණෙන්න පුළුවන්. ඒකට බුදුරජාන් වහන්සේ කියනවා නැහැ ඇවැත්නි ඒ විදිහේ ලෝකයේ කෙලවරක් ගමන් කරලා පැමිණෙන්න බැරිය. එතකොට මේ රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා කියනවා මේක ආශ්චර්යයි මේක අద్භූතයි භාග්‍යතුන් වහන්සේ කියන මේ කාරණේ මම ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. කොහොමද? මම අතීතයේ මීට කලින් ආත්මයේදී මම රෝහිතස්ස නැමැති මහා 이르දිමන්ත ඍෂිවරේ මට ශක්තිය තිබුණා මට ඒ 이르දි බලයෙන් අහසින් යන්න පුළුවන්කම තිබුණා ඒ අහසින් යන වේගය කොයිතරම්ද කියන එක දැන් දක්වලා තිබෙන්නේ ඊතලයක වේගයෙන් අහසින් යන්න පුළුවන් ඒ වගේම මට එක පායක් නැගෙනහිර වෙරළි තියලා අනිත් පාය බටහිර වෙරළි තියන්න පුළුවන් තරම් බටහිර මුහුදේ තමන්න පුළුවන් තරම් ඈතට මට පා තබන්නත් පුළුවන් ශක්තිය තිබුණා. ඒ තරම් වේගයකින් මම අවුරුදු 100ක් ගමන් කරලත් මම ලෝකයේ කෙලවරක් නොදක මම මරණයටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ කියාපු එක හරියටම හරි කියලා ඔන්න රෝහිතද දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කළා. ඒකට භාග්‍යතුන් වහන්සේ ඒකත් අනුමත කළා කියනවා මම කියනවා නැවතත් කියනවා ගමන් කර ලෝකයේ කෙලවරකට පැමිණෙන්න බෑ. නමුත් ලෝකයේ කෙලවරට නොපැමිණ දුක් කෙලවර කරගන්නත් බෑ. එතකොට ලෝකයේ කෙලවර තියෙන්නේ කොහෙද කියන කොන්න ඊළඟට ප්‍රකාශ කරනවා. මම කියනවා සංඥාවත් මනසත් සහිත බඹයක් පමණ වූ මේ ශාරීරිය තුලම ලෝකයක් ලෝකයේ හටගැන්මක් ලෝකයේ නිරෝධයක් ලෝක නිරෝධයට ඇති ප්‍රතිපදාවක් මම පෙන්වා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අර පුදුම විදිහේ ප්‍රකාශයක් එතන කරනවා. එිනුත් අපට පේනවා එතකොට ලෝකය කියන එක බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළේ මෙන්න මේ සලායතන ආශ්‍රයෙන්. යම් අවස්ථාවක මෙන්න මේ සලායතනයන් නිරුද්ධ වන තත්වයට අපේ හිත ගේන්න පුළුවන් වෙනවනම් අන්න එතකොට ලෝකයෙන් මිදුණා. ලෝකයේ කෙලවර සොයාගත්තා. අර සදාකාලික කතන්තරේ එතනම ඉවරයි. ඔන්න ඒ කාරණය අපට තවදුරටත් පැහැදිලි වෙනවා. බුදුරජාන් වහන්සේ මේ ලෝකයේ තිබෙන දෘෂ්ටි පමණක් නෙවෙයි ඇති විහැකි සියලුම දෘෂ්ටීන් ඇතුළත් කරන්න පුළුවන් අන්දමට බ්‍රහ්මජාල සූත්‍රය කියන බඹදැල මහා බ්‍රහ්මජාලයක් එළුවා. ඒකට කියන්නේ බ්‍රහ්මජාල සූත්‍රය කියලා මහා ගැඹුරු සූත්‍රයක් තිබෙනවා. ලෝකයේ තියෙන තාක් දෘෂ්ටීන් ඒ බුදුරජාණන් වහන්සේ දක්වූ දෘෂ්ටි 62ට ඇතුල් කරනවා. ඒ දෘෂ්ටි 62ට සියලුම දෘෂ්ටි ඇතුල් වෙනවා කියලා. ඊළාට ඒ දෘෂ්ටි ප්‍රතික්ෂේප කරන්නේ කොයි විදියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ අහවල් අහවල් දෘෂ්ටි ඒ දෘෂ්ටි සම්පින්ඩණය කරමින් කියනවා ඒ හැම එකක්ම ස්පර්ශය ස්පර්ශයෙන් ඇති වුණු දේවල් ස්පර්ශයෙන් අර ඇතාගේ ස්පර්ශය ගැන දැන් හිතලා බලන්න අපි අර කතාවේ කියුණේ අන්ධයින්ට ඇතා පෙන්නවා කියලා ඇතා පෙන්නුවට ඇතා බලන්න පුළුවන් ද අන්ධයින්ට ඒ වෙනුවට කරේ අත අත ගෑවා අත ගාලා ඒ ස්පර්ශය තුලිනුයි ඇතා අඳුනගත්තේ අන්න එතකොට දැන් හිතාගන්න ඒ ඇතා අල්ලන්න වගේ තමයි මේ සාමාන්‍ය පෘථග්ජන ලෝකයා ලෝකය හඳුනා ගන්න යන්නේ. මෙන්න මේ හයෙන් අල්ලන්න යන්නේ. ඇහෙන් අල්ලනවා. ඇහැට පෙනෙන ලෝකය තිබෙනවා. දැන් මේ පින්නතුන් දන්නවා. ඇහැට පෙනෙන ලෝකය, කනට ඇහෙන ලෝකය, නහයට දැනෙන ලෝකය, ওই විදිහට කයට දැනෙන ලෝකය, අන්තිමට මනසට වැටහෙන ලෝකය. ඔන්න ඔය ලෝකයේ ඔය ඔය අර වෙන ලෝකයක් නෑ. එතකොට අර ඒවා අල්ලගෙනයි මේ ලෝකයා නොයිකුත් තර්ක විතර්ක වෙන එකක් තබා විද්‍යාව පවා. දැන් අර කිව්ව දැන් අර දෘෂ්ටි 62 අතරින් සමහර දෘෂ්ටි දක්වනවා අභිඥාලාභීන්ගේ දෘෂ්ටි. අභිඥා බල, ඥාන බල උපදවාගෙන අර කියාපු දිවස් ලබාගෙන අතීත ಜಾති සිය දහස් ගණන් දකපු යෝගීන්ගේ දෘෂ්ටි. නමුත් බුදුරජාණන් වහන්සේ ඒවා ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඒවා ඔක්කොම මෙන්න මේ ආයතන හයෙන් ස්පර්ශ කරලා ගත්තු දේවල් කියලා. එතකොට මොකක්ද එහෙනම් නියම දෘෂ්ටිය, නියම දර්ශනය මොකක්ද? ওই දෘෂ්ටිය ඇරලා මොකක්ද දර්ශනය? අන්න එතන ප්‍රශ්නයක් එනවා. ඒක තමයි ප්‍රඥා ඇස. ඒ ප්‍රඥා ඇස උදා වෙන්නේ කොහොමද කියන එකත් ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යම්කිසි භික්ෂුවක් මෙන්න මේ කියාපු සලායතනේ හටගැන්මත් නැති වී යාමත් ඒවායේ ආස්වාද පක්ෂියත් ආදීනව පක්ෂියත් එයින් නික්මීමත් කියන මේ කාරණා පහම මේ අංශ පහම හරියාකාර තේරුම් ගන්නව නම් අන්න ඒ භික්ෂුව අර කියාපු දෘෂ්ටි ජාල ඔක්කොම ඉක්මවලා ඊට වඩා උත්තරීතර දර්ශනයක් ලබා ගන්නවා කියලා. අන්නෙන් අපිට පේනවා එතකොට අන්න ඒ සලායතන නිරෝධයමයි නිවන. මේ ආයතන හයේ හිර ඉන්න ලෝකයා. පෘථග්ජන ලෝකයා ඒක තුළ හිර වෙලා ඕකේ කෙලවරක් සොයාගෙන යනවා. දැන් රෝහිතස්ස ඍෂිවරයා මහා 이르දිමත් අර කියාපු වේගයෙන් ගියේ අහසින් ගියේ කිසි වියදමක් නැතුව මග වියදම විතරයි. එතන කියන්නේ මම මේ ආහාර ගන්න, නිදා ගන්න වෙලාව ඇර මම මේ අවුරුදු 100ක් ගමන් කළත් මට ලෝකයේ කෙලවර බලා ගන්න බැරි වුණා. 아무තු වියදමක් නැතුව ඒ 이르දි බලයෙන්. නමුත් ඒ විදිහේ අභිඥාවත් 이르දියක්වත් මොකක්වත් නැති අපේ මේ නවීන රෝහිතස්සලා කෝටි ගණන් වියදම් කළා ලෝකයේ අන්තය සොයාගෙන දුවනවා. අවුරුදු 100කටත් අඩු මේ ජීවිත කාලය තුල එහෙම දුවලා හති වැටිලා මැරිලා යනවා අන්තිමට අපාය වගේ තැන්වලට යන්නේ. ඔන්න විදි තත්ත්වයක් අපි නුවණින් කල්පනා කරන්න ඕනේ. මොකද මේ යුගය ඔය ලෝකවිදූ ගුණය ගැන හුඟක් අය කතා කරන හිතන යුගයක්. ඒක නිසා අපි මේ ටික කියන්නේ ලෝකවිදූ කියන වචනේ තේරුම් ගත්තේ කොහොම විදියටද කියලා. අර බුදුරජාණන් වහන්සේ අංශු මාත්‍ර වශයෙන් පෙන්නනවා චූලනිකා ලෝක ධාතු මහසාසී ලෝක ධාතු ආදී වශයෙන් මහ බුදුම අන්දමේ මේ විශ්වයේ අපි හිතනවට වඩා ඇසට පෙනෙනවට පමණක් නොවේ මේ යන්ත්‍රෝපකරණවල දුරදක්න ආදියටවත් මේ කාලේ ඔය තාරකා විද්‍යාඥයින්ටවත් හිතා ගන්නවත් බැරි අන්දමේ ලෝක ධාතුන් ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ ඒ සියල්ලම පරදනවා මෙන්න මේ ප්‍රඥා ඇස. මොකද හැම එකක්ම බිඳි බිඳි යනවා. බිඳි බිඳි සිඳි සිඳි යන දෙයක්. අර විදියට මනින්න බෑ. සදා කාලීද ඊළාට ඒක කෙලවරක් පිළිබඳ කතාව. ඒ හැම එකක්ම ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ ඊටත් වඩා වැදගත් වන්නේ මේ කියාපු ලෝකයේ හිතෙන්ම මවාගත්තු එකක්. මේ ඇස ආශ්‍රය කරගෙන ඇස ස්පර්ශය කරන දැන් අනේ තෙන්ති එක තේරුම් ගන්න අර ඇතාගේ උපමාව හුඟක් උපකාර වෙනවා අර අන්ධයිනුත් අර එක එක අංගේ අල්ලගෙන ඇතාය කියලා කිව්වා වගේ මේ ඇසට පෙනෙන ලෝකය කනට ඇහෙන ලෝකය මේවයි මේ ලෝකයා ලෝකයේ හැටියට ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ හැම එකක්ම අන්තිමට හිස් ශූන්‍යයි. ඉතින් මේ මිදෙන ආකාරයත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒකයි අර කිව්වේ යම් භික්ෂුවක් මෙන්න මේ ආයතන හයේ හටගැන්මත් ඒ වගේම බිඳී යාමත් samudaya අත්ථගම samudaya samudaya වය කියන එක ඇතිවීම සහ නැතිවීම ක්ෂණිකව සිදුවන දෙයක් ඇතිවීම නැතිවීම කියන එකක් දැක්කා ඒ වගේම ඒක ආස්වාද පක්ෂයක් දැක්කා ආදීනව පක්ෂයක් දැක්කා ඊළාට ඒයින් නික්මීම කියලා කියන නිවනක් දැක්කා එතකොට බුදුරජාණන් වහන්සේ අන්නේ සලායත නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත් අවස්ථාව තමයි ප්‍රඥායස පහළ වුනේ දැන් මේ පින්න තුනු දන්නවා යම් කිසි දැන් පන්තියක ඉන්නවා කියලා වෙන පන්තියක් හරි ශ්‍රේණියක් හරි ඔය නොයිකුත් වචන තියෙනවනේ යම්කිසි ශ්‍රේණියකට හැම පන්තියකට අදාළ දැනුම් සම්භාරය සම්පූර්ණ වෙන්නේ සම්පූර්ණ වෙන්නේ ඒ පන්තියෙන් පාස් වුණාමනේ. පාස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? එතනින් එහාට යන්නේ. විභාග පාස් වෙනවා කියලා කියන්නේ එයින් එහාට යනවා. ඒ වගේ තමයි ලෝකයෙන් එතර වුණාමයි ලෝකේ තේරුම් ගන්න පුළුවන් වන්නේ. ලෝකයෙන් එතර වුණාමයි ලෝකේ ගැන පූර්ණ අවබෝධය ලැබෙන්නේ. එතරම් යථාබෝධය නැහැ. අර කියාපු අඩාල දැනුමයි එන්නේ ඇතාගේ අර අඟපසඟ අල්ලලා හිතුවා වගේ. උන ඒ ටික අපි තේරුම් ගන්න ඕනේ. එතකොට එයින් හිතා ගන්න පුළුවන් ජීවිතයෙන් වැඩ ගන්න බලාපොරොත්තු වෙන පින්නතුන් කුමකටද අවධානය යොමු කළ යුත්තේ? මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ප්‍රඥා චක්ෂුය පිළිබඳ ඒ ධර්මයටද එහෙම නැත්නම් ওই නූතන ලෝකයේ අර කියන දිවිල්ලටද කෝටි ගණන් වියදම් කරලා ලෝකේ අන්තය සොයාගෙන ගිහිල්ලා අන්තිමට ඒ අතරමඟදී මැරෙනවා. අර රෝහිතස්ස වගේ. ඔන්න එතකොට ඒ අර කතාව ලෝකේ අන්තය පිළිබඳ. තව ඉදිරියට තියෙන අර දැන් ප්‍රශ්න හතරක් අපි ඒකට යම් යම් ඒ බුදුරජාන් වහන්සේ පිළිතුරු නොදීමට හේතු ඔය ආශ්‍රයෙන් අපි දැක්ුවා. දැන් ඊළඟට අපි කියමු අර තව ප්‍රශ්න දෙකක් තිබෙනවනේ ජීවයත් ශරීරයත් එකක් කියලා ඇතම් කෙනෙක් කිව්වා ජීවය වෙන එකක් ශරීරය වෙන එකක්. එතන ජීවය කියන එක මේ පින්නතුන් හිතා ගන්න ආත්මයටම නමක්. එතකොට මෙන්න හුරු පුරුදු වචනෙන් කියනවා නම් ආත්මයත් ශරීරයත් එකක් එක ගොල්ලක් කිව්වා. අනිත්ය කියන ආත්මය වෙන එකක් ශරීරය වෙන එකක්. එතකොට බුදුරජාන් වහන්සේ මේ එකකටවත් කොහොමද බුදුරජාන් වහන්සේ මේකට උත්තර දෙන්නේ? උත්තර දුන්නොත් අහු වෙනවනේ. බුදුරජාණන් වහන්සේ බිලි නොගන්න ආත්මයක් මේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන කේවල පරිපූර්ණෝ බාල ධම්මෝ. මේ ආත්මය කියන එක එහෙම පිටින්ම මේ පෘථග්ජනයන්ගේ වැරදි අදහසක් මිත්‍යා දෘෂ්ටියක්. සකාය දිට්ඨිය කියන එක එහෙම පිටින්ම අවිද්‍යාවත් තණ්හාවත් නිසා ලෝකයා තුල පැලපදියම් වෙන තියෙන වැරදි අදහසක්. එතකොට ඒ විදිහේ ඇත්ත වශයෙන් නැති ආත්මයක් ශරීරියත් එක්ක සම්බන්ධ කරලා ඒ දෙක එකක් ය කිව්වත් ඒ දෙක වෙන දෙකක් ය කිව්වත් ඒ දෙකටම වැරදි. අර උසාවි වෙන අහන ප්‍රශ්න මේ පින්නතුන් දන්නවනේ. කිසිදාකමත් පැනක් බිව්වේ නැති මිනිස්සෙකුගෙන් මේ අහුවත් එහෙම දක්ෂ නීතිඥයෙක් උසාවියේ කාලේ අපත යන්නේ නැතුව ඔව් හෝ නැහැ හෝ කියන්න කියලා. දැන් මේ යුෂ්මතා මත්පැන් බීම නතර කරලාද? ඒකට ඔව් කිව්වත් නැහැ කිව්වත් අහුවෙන. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න පැත්තකින් තිබුණා. ඒකේ උපන්‍යාසයේ ඒකේ මූලික අදහසම වැරදි. අන්න එතකොට ඒක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. පහසුවෙන් කිව්වට අපි ඔය කියාපු බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුන්නේ මොකද කියන එක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ ටිකට මොකද අපි දන්නවා හැම දෙනෙක්ම පිළිගන්නවා මේක අනාත්ම ධර්මයක්. අනිත්‍යතාව යම් ප්‍රමාණයකට අතීත ඍෂිවරුන් පවා සාමාන්‍ය ජනයා පවා අනිත්‍යතාව දුටුවා. නමුත් ඒක අනිත්‍ය නිසා දුක බවත් යම් ප්‍රමාණයකට දැනගත්තා. නමුත් අනාත්ම, ඒ අනාත්ම බව මම මාගේ කියාගත හැකි කිසිවක් සාරයක් හරයක් නැති බව අන්න බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නේ. මේ අස්කන්නාසාදී ඒ අසත් දැන් ආයතන පිළිබඳ කියනකොට ඒක යම් අවස්ථාවක් අසත් ආත්මය හැටියට ගන්න බෑ රූපේනුත් ආත්මයට හැටියට ගන්න බෑ. කොතනකවත් නෑ ආත්මයක් කියලා. ඒ සාරයක් නෑ. නිස්සාරයි. අන්න ඒක නිසා තමයි එතකොට මේ ප්‍රශ්න දෙකත් බුදුරජාණන් වහන්සේ පැත්තකින් තිබුවේ. ඊළඟට ඒ විදිහටම තමයි ඔය දැන් අවසානයේ තියෙන ප්‍රශ්න ටික. ඒක ඊටාත්ම ගැඹුරුයි. තථාගත කියන වචනේ අපි නම් ආරම්භ කළේ අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැනයි. නමුත් තථාගත කියන වචනේ ඒ අන්‍ය අන්‍ය දෘෂ්ටික ශ්‍රමණ බ්‍රාහ්මණයන් යෙදුවේ තම තමන්ගේ ශාසනවල උත්තම පුරිස, පරම පුරිස, පරමප්පත්තිපත්ත කියලා කියන උතුම්ම தത്വයටපත් වුණු කෙනා ගැන. කොටිම කියතොත් විමුක්ත පුද්ගලයා ගැන. ඒ කාරණේ හොඳට පැහැදිලි වෙන අවස්ථාවක් තිබෙනවා. වච්චකොත කියන පරිබ්‍රාජකයා බුදුරජාන් වහන්සේගෙන් මේ ප්‍රශ්න 10 විමසුවා. ඇත්ත වශයෙන් කියනවා නම් වච්චකොත පරිබ්‍රාජක පමණක් නෙවෙයි මේ ධර්ම සූත්‍රවල සඳහන් වෙනවා නානාවිද රජවරු පවා සමහර රජවරු සමහර ඇතැම් අවස්ථාවල සංඝයා වහන්සේලා පවා බුදුපජාන් වහන්සේගෙන් අහනවා ඇයි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්න වලට පිළිතුරු නොදෙන්නේ අපි හිතන්නේ ප්‍රශ්නයක් නම් පිළිතුරු දෙන්න ඕන අවශ්‍යයි අන්න ඒකටයි අපි අර කලින් කිව්වේ ප්‍රශ්න හතර වර්ගයක් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා දැන් මේක මේවා පැත්තකට තිබුවේ යම් හේතුවක් නිසායි එතකොට මෙන්න මේ කියන ප්‍රශ්න හතර කෙනෙකුට බේරෙන්න බැරි විදියටයි මේ ප්‍රශ්න හතර සකස් කරලා තියෙන්නේ තථාගතයන් වහන්සේ තථාගත තෙම තථාගත තෙම කියලා කියන්නේ විමුක්ත පුද්ගලයා කියලා හිතාගනිමු විමුක්ත පුද්ගලයා යම්කසි ශාසනයක විමුක්ත පුද්ගලයා මරණින් මත්තේහි වෙයි. මරණින් මත්තේහි නොවේයි. මරණින් මත්තේහි වෙයි වෙයි සහ නොවේයි හතර වෙනුව මරණින් මත්තේහි වෙයි නොවේයි නොවේත් නොවේයි. ඔන්න ඔය විදිහට හතර කොන් කළා දැන් මේ අර උත්තර දෙන කෙනා කොන් කරන්න. ප්‍රශ්නයට හතර කොනක් දැම්මේ උත්තර දෙන කෙනාට බේරෙන්න බැරි වෙන්නේ. ඒ කොයි එකට කිව්වත් අහු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකට අහුුනේ නැහැ. ඒකට උත්තර නොදී මේක දෘෂ්ටි කාන්තාරයක් දෘෂ්ටි මේක මේ විහිළුවක් කියලා නිග්‍රහ කරලා මේක ආර්ය පුද්ගලයාට ඇති වෙන්නේත් නැහැ මේ ප්‍රශ්න. මේ ප්‍රශ්න ගැන වෙහෙසෙන්නේ මේ ප්‍රශ්න ලොකුවට අරගෙන මේ ප්‍රශ්න වලට උත්තර දුන්න දෙන්නේ මක් නිසාද කියලා වෙහෙසෙන්නේ. අර ඒ අවබෝධය නැති කෙනා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. අන්න ඒ ටිකයි එතකොට දැන් තථාගත කියන එක අන්න ඊළඟට අපි අපේ ශාසනයට අදාළ අන්දමින් තේරුම් ගන්න බලමු. දැන් තථාගත කියන පදයේ ඇත්ත වශයෙන් සූත්‍ර දේශනාවල බුදුරජාන් වහන්සේ පිළිබඳව පමණක් නෙවෙයි ඇතැම් තැන්වල රහතන් වහන්සේ පිළිබඳවත් යොදලා තියෙන කොටින්ම විමුක්ත පුද්ගලයා. දැන් අර වච්චගොත පරිබ්‍රාජකයා බුදුරජාන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කළේ තථාගත කියන වචනේ අරගෙන නෙවෙයි. මේ ශාසනේ විමුක්ත පුද්ගලයා විමුක්ත සිත ඇති භික්ෂුව විමුක්ත සිත ඇති භික්ෂුව මරණින් මතු උපදිනවද කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ කිව්වා ඔය ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ. ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ. ඊළඟට ඇහුවා මරණින් මත්තේ උපදින්නේ නැද්ද? ওই ප්‍රශ්නේත් ගැලපෙන්නේ නැහැ. ඊළඟට ඇහුවා මරණින් මත්තේ උපදී සහ නූපදී කියන දෙකමද? ඒ ප්‍රශ්නේත් ගැලපෙන්නේ නැහැ. ඊළඟට ඇහුවා එහෙනම් උපදින්නෙත් නැද්ද නූපදින්නෙත් නැද්ද? ඒ ප්‍රශ්නේත් ගැලපෙන්නේ නැහැ. කියලා ওই විදිහට බුදුරජාණන් වහන්සේ කෙටි පිළිතුරු දුන්නා. ඔන්න ඉතින් වච්චගත කියනවා මට යම් සාද්දාවක් ඔබ වහන්සේ කෙරෙහි තිබුණා නම් දැන් ඒකත් නැති වුණා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියන හොඳයි එහෙනම් වච්චගත මම නුඹගෙන් ප්‍රශ්නයක් අහන්නම්. දැන් උඹ ඉදිරිය ගින්නක් දැල්වෙනවා කියලා හිතමු. ඒ ගින්න දැල්වෙනවා නම් උඹ දන්නවද මෙතන ගින්නක් දැල්වෙන බව? ඔව් බවත් ගෞතමේ මම දන්නවා. දැන් කවුරුවත් ඇහුවත් මේ ගින්න දැල්වෙන්නේ මොකක් නිසාද කියලා. උඹට ඒක මොකක්ද එකට කියන්න වෙන්නේ? මම කියනවා මෙන්න මේ තනකොළ ලී කැබලි ආදී නිසා මේ ගින්න දැල්වෙන්නේ. ඒවා උපාදාන කරගෙන, ඒවා ඉන්ධන කරගෙනයි මේ ගින්න දැල්වෙන්නේ. හොඳයි දැන් මේ ගින්න නුඹ ඉදිරියම නිවිල යනවා. එතකොට යම් කෙනෙක් ඇහුවොත් දැන් මේ ගින්න නිවුණු ගින්න කොහාටද ගියේ? නගිනහිරටද? බටහිරටද? උතුරටද? දකුණටද? මොකද්ද නුඹ කියන්නේ? ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ භවත් ගෞතමී. අන්න එයාටත් කියන සිද්ධ වෙන ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ. මොකද ඔන්න යාම ඊළාට හේතුව කියනවා. යම් තනකොළ ලී කැබලි ආදිය නිසා ගින්නක් ඇති වුණාද? ඒ ගින්න නිවුනට පස්සේ ඒක කොහේ ගියාද කියන එක මෝඩ ප්‍රශ්න ඒක මෝඩය කියලා කිව්වේ නැහැ. ඒකට ඒක හරි කියමනක් නෙවෙයි. ඒ වෙනුවට කියන්න තියෙන්නේ නිබ්බුත නිවුනා කියන වචනේ විතරයි කියන්නේ. නිබ්බුත කියන වචනේ විතරයි උත්තරේ. යම් යම් ඉන්ධන ද්‍රව්‍ය උපාදාන කරගෙන අල්ලගෙන ඉන්නක් පැවතුණා. ඒ උපාදාන නැතිවීමෙන් ඒවා ක්ෂය වීමෙන් ඉන්න නිවි කිය එච්චරයි කතාව. ඔච්චරයි කතාව. ඉතින් ඒකට යොදන වචනේ තමයි නිබ්බුත කියන එක. ඉතින් ඔන්න දැන් මේ පින්නතුන්ට අර නිබ්බාන කියන වචනේ ගැන ඊළඟට අපි හිතන්න තියෙන්නේ. මෙතෙන්ටයි අපි ඇවිල්ලා තියෙන්නේ මේ නිබ්බාන කියන ප්‍රශ්නයටයි. ඉතින් මේ මේ ශාසනය අපි පින්නතුන් කවුරුත් දන්නවා. ඔය තණ්හාව නිසා ලෝකයා අල්ලගෙන ඉන්න ගොඩවල් පහක් තියෙනවා කියනවා. මේ මේ පින්නතුන් නිතර ඔය කියනවත් ඇහෙනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා. ඔය ගොඩවල් පහ අල්ලගෙනයි අපි ඉන්නේ. ඒකට පිසෙන් ඒ අවබෝධයවත් තියෙනවා බෞද්ධයාට. අබෞද්ධය ඒව ආත්ම හැටියට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අබෞද්ධය කියලා කිව්වට ඒ ඒ දෘෂ්ටිය පිරිසුදු වුණ අවස්ථාවේ තමයි අර සෝවාන් පුද්ගලයාට පිරිසුදු වුණ අවස්ථාවේ තමයි අර ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒක දකින අවස්ථාව. එතකොට මේ මෙන්න මේ ගොඩවල් පහක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අතහැරින්න අකමැත්ත නිසා. විසි ආකාරයකට සක්කාය දිට්ඨිය හැටියට අල්ලගෙන ඉන්නවා. එක්ක රූපේ ආත්මය කියනවා. එක්ක ආත්මේ රූපේ සහිත එකක් කියනවා. එක්ක ආත්මය තුල රූපය තියෙනවා කියනවා. එහෙම නැත්නම් රූපය තුල ආත්මය තියෙනවා කියනවා. ඔන්න එතකොට හතර ආකාරයකට අර පහම. එක්ක වේදනාව ආත්මය කියනවා. වේදනාව තුල ආත්මය තියෙනවා. වේදනාව ආත්මය සහිත එකක් කියන. ඔන්න ඔය විදිහට හතර ආකාරයකට. නැවත අපි කිව්වොත් වේදනාව ආත්මයයි. එහෙම නැත්නම් ආත්මය වේදනාව සහිත දෙයක්. එහෙම නැත්නම් වේදනාව තුල ආත්මය තිබෙනවා. එහෙමත් නැත්නම් ආත්මය තුල වේදනාව තියෙනවා. ඔන්න ඔය ආකාරයට මේ ස්කන්ධ පහ පිළිබඳවම ලෝකයා මිත්‍යා දෘෂ්ටියක් වැරදි යන්මක් තිබෙනවා. අනිත් ඒවා ගැන හිතාගත්තත් විඥාණය පිළිබඳව විඥාණය කියන මායාත්මකයේ යඹුරුම කොටස. එතෙන්ට ඇවිල්ලා බොහෝ දෙනා හිර වෙනවා. අනිත් ඒවා ආත්මයෙන් වුණත් මේ විඥාණය එහෙම නැත්නම් හිත මේකේ තියෙන මොකක් හරි හරයක්. ඔන්න ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒකත් යම් අවස්ථාවක මේ විඥානයත් අනාත්ම බව විඥානයත් ආත්ම වශයෙන් ගතිය තියක් නැති බව ඒකත් ක්ෂණිකව කායයටත් වඩා වේගයෙන් මේ හිත කියන එක මේ පින්නතුන් අහලා ඇති ලහු පරිවත්තන් ඊටාම වේගයෙන් කරකැවෙනවා මේ විඥාන ඊටාම වේගයෙන් කරකැවෙනවා ඒකට උපමාවකුත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ කාලයේ කියන විද්‍යාත්මක ඔය ඒ උපකරණ වලින්වත් බෑ ඒක කියන්නේ ඒ තරම් පුදුමාන්දමට මේ විඥානය වේගයෙන් කරකැවෙනවා අතීත ඔය දාර්ශනිකයන් එහෙම ඒකට දක්වපු උපමාව අලාත චක්‍ර ගිනි පෙනෙල්ලක් කලකවනකොට ගිනි පෙලිලි ගොඩක් වගේ පේන්නේ. අලාත චක්‍රූපමාව දක්වනවා. ගිනි පෙලෙල්ලක් කරකවනවා. ඒ තරම් වේගයෙන් මේ හිත යනවා. ඒක නිසා මේ පිළිබඳව වැරදි අවබෝධයක් ආත්මයක් හැටියට ලෝකයා ගන්නවා. එතනයි බොහෝ දෙනා ගිහිල්ලා හිර වෙන්නේ. ඔය අභිඥාලාභීන් පව අන්තිමට ගිහිල්ලා හිර වෙන්නේ එතන. නමුත් බුදුරජාන් වහන්සේ ඔන්න යම් අවස්ථාවක මේ විඥානයේ මායාකාරී ස්වභාවයත් අවබෝධ කරගත්තාන අර ප්‍රඥා ආලෝකීය ප්‍රඥායස පහළ වුණු අවස්ථාවේ විඥානයත් මේ මොහොතක් පාසා ඇතිව නැති වෙනවා. විඥානයත් ඇතිව නැති වෙනවා නම් අන්න අර කියාපු ආයතන 6 කියලා කියන්නේ මොකද්ද? දැන් චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාහන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන ඒ විඤ්ඤාණ 6ම අර විදිහට හේතුප්‍රත්‍ය නිසා ඇති වෙලා හේතුප්‍රත්‍ය ඉවත් කරාම නැති වෙන දේවල්. එතකොට මේ විඤ්ඤාණය මේක ආශ්‍රිතවයි අපි මේ ලෝකයක් පිළිබඳ සංකල්පයක්. ඒකයි කියන්නේ ලෝක ප්‍රඥාප්තියක්. ලෝකය කියන්නේ අපි මේ ඇති කරගත්තු ලෝක ප්‍රඥාප්තියක්. ඒක තුලයි හිර වෙලා ඉන්නේ. දැන් ටිකකට හිතලා බලන්න. මිනිස්සෙයින්ට පෙනෙන ලෝකයේද අපේ වගේ ඇස් පිහිටල නැති අනිත් සතුන්ට පේන්නේ. අපට මේ කොච්චර විද්‍යා ශක්තිය තිබුණත් කූඹියෙකුගේ ලෝකය අපට තේරුම් ගන්න පුළුවන්ද? කූඹියාගේ ලෝකය අපට තේරුම් ගන්න බෑ කොයිතරම් විද්‍යාත්මක ගවේෂණ පරිශන කළා. ඒකට පොඩි නිදර්ශනයක් මේ පින්නතුන් අපටත් වඩා දන්නව ඇති. ඔය පහුගිය සුනාමි කාලේ මිනිස්යාගේ උපකරණ පරද්දලා අර සත්වයාගේ අපි මේ පහත් හැටියට හිතන සත්වයාගේ ඉව සත්වයාගේ ඉව කොයි විදිහකක්ද කියලා මිනිස්සුන්ට හිතා ගන්න බෑ. ඒක නිසානේ වුන් ගැලවුනේ. මිනිස්සයන් ඒවා පිළිබඳ අනුතුරු සංඥාවල් එනකම් බලන් හිටියා. ඒ සතුන්ට ඉව ඉව දැනුණා අර සුනාමි ගැන. ඔන්න හොඳ නිදර්ශනයක්. එයින් පේනවා ඒ සතුන්ගේ ලෝකය මොකක්ද කියලා. නමුත් අපට ඒක හිතා ගන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ සලායතනයට සාපේක්ෂකව ලෝකයේ තිබෙන බව ප්‍රකාශ කරේ. ඒතකොට ලෝකයේ සලායතනට සාපේක්ෂකව තිබෙනවා නම් ලෝක නිරෝධයක් සලායතන නිරෝධයෙන් සිදුවිය හැකියි. මේ ඔක්කොම ප්‍රශ්න. ಗುಣකාරය අහන ප්‍රශ්න හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ಗುಣකාරයේ වතුර ඉල්ලනකොට ಗುಣකාරයේ වතුර ඉල්ලනකොට වතුර දීලා හරියන්නේ නැහැ. ඒකට බෙහෙතයි දෙන්න ඕනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වතුර නෙවෙයි දුන්නේ බෙහෙතයි දුන්නේ. බෙහෙත තමයි ධර්මය. එතකොට ඒ ධර්මයේ තියෙන අන්න එක අවබෝධ වෙනකොට අන්න යම් කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම යම් තාක් දෙයක් හටගන්න ස්වභාවයක් තියේද ඒ තාක් හැම දෙයක් හැම දෙයක්ම ක්ෂණිකව බිඳී යන ස්වභාවයයි. ඒක පරමාණුවටත් බලපානවා, ලෝක ධාතුවටත් බලපානවා. එතකොට මේ විදිය ලෝක ධාතුන් අර කියාපු සක්වලවල් 10000 ගණන් සක්වලවල් ඒවයි සත්වයිනුත් සිටිනවා. ඒ ඔක්කොම තිබෙන බව ඇත්ත. ඒවා නමුත් ඒ තුල අපි හිතන්ට ඕනේ සංවේග ජනක සංවේගය ඇති කර ගැනීමට ඒ තාක් කාලයක් අපි මේ දීර්ඝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් යනවා. ඒකයි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරේ අර සලායතනෙන් කරන ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානයක් ඇති වෙනවා. උපාදාන නිසා භවයක් ඇති වෙනවා. භවය නිසා ජාති ජරා මරණ වලින් මිදෙන්නේ නැහැ. අන්න අර දෘෂ්ටි 62ම ගත්තු අය. ඒ 62 දෘෂ්ටි 62 ගත්තු අය අතර හිටියා අභිඥාලාභී. මේ කාලේ විද්‍යාඥයින් පරද්දවන ඒ අතීත ජාතීන් පෙනෙන මහා පුදුම ශක්තියින් චිත්ත ශක්තියින් නැති අය පවා හිටියා ඒ දෘෂ්ටිගත්තු අය. නමුත් ඒ අය යන පවා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළේ ඒ අය තර්කී ආපු ප්‍රඥා ඇස නැති නිසා. ප්‍රඥා ඇස නැති නිසා අන්ධයි. ඒ අයට නියම ඇස නැහැ කියන එකයි අචක්කුකා කියලා කිව්වේ. අපි යන්නේ ආශ්‍රයෙන් තේරුම් ගන්න ඕන. එතකොට මෙන්න මේ ධර්මය අපිට මේ ලැබිලා තිබෙනවා. මේක අවබෝධ කරන්නේ කොතනින්ද කියන එක අපි එතකොට ආරම්භ කරන්නේ කොතනින්ද? මෙතනින්ම. මේ සලායතනේ මේ මේ මේ බඹයක් පමණ වූ ශරීරය තුලින්ම. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ අර මහා පුදුම ප්‍රකාශනය බඹයක් පමණ වූ සංඥාවත් මනසත් සහිත මේ ශරීරයෙම මම ලෝකයක් ලෝකේ හටගැන්මත් ලෝකේ නිරෝධයත් ඊට මාර්ගයත් පෙන්වා ළමයි කියලා කිව්වේ ඒකයි. එතකොට මේ දැන් අපි මේ අවස්ථාවේ විශේෂයෙන්ම සීල සමාධි ප්‍රඥා වැඩිීමේ චාර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිම කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා වැඩිම. එතකොට මේ මේක අපේ මේ මේ සංඥාවක් මනසත් සහිත කය තුලින් කරන එක. ඒකල යම් අවස්ථාවක අන්නර විදර්ශනාත්මක වශයෙන් මේවායේ ඇතීම් නැතිවීම. தત્ත්වයේ දැකලා ඒ යන මාර්ගය තමයි ඉතින් බුදුරජාන් වහන්සේ ඔය සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වශයෙන් දැක්ුවේ. එතන තියෙන්නේ අන්න අර තණ්හාව, අවිද්‍යාවත් තණ්හාවත් නැති කිරීමේ ප්‍රයත්නයක්. අවිද්‍යාව තුලින් ගත්තු ඒ සක්කාය දිට්ඨියත් ඒක තහවුරු කරන තණ්හාවත්. මේ තණ්හාවේ ඇත්ත වශයෙන් මේ තණ්හාව නිසාගත් උපාදානය තුලයි ලෝකයා භාවයක් තුල හිර වෙලා ඉන්නේ. මෙහා මේකක්ම ග්‍රහණය කරලා මේක අල්ලගෙන මම බේරගන්න කියනවා. යමක් අල්ලගෙන අනේ මම බේර ගන්න කියනවා. අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අතහරින්න නැතුව කොහොමද බේරෙන්නේ? එතකොට අල්ලගත්තු දේ අනේ මේ මම බේර ගන්න කියනවා. අල්ලගෙන මේ අතහැරිය හැටි බේරෙනවා. ඔතනයි රහස. නමුත් ඕක තේරුම් ගන්න අමාරුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක අපිට පෙන්ලා දෙන්නේ. මේවා එතකොට අතහරින්නේ කොහොමද? අතින් අල්ලලා වීසිකිරීමෙන් නෙවෙයි. නුවණැසින් ප්‍රඥායසින්ම අයේ දකින්නේ. ඒකයි විදර්ශනා ඥානය කියලා කියන්නේ. විදර්ශනා කියලා කියන්නේ විදසුන් කියලා කියන්නේ විශේෂ දර්ශනයක්. ඒ විශේෂ දර්ශනය අර ඇසෙන් බලන එකක් නෙවෙයි. ඒක යෝගාවචරයා සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන යනකොට යම් අවස්ථාවක සාමාන්‍ය ලෝකයට නොපෙනෙන දේවල් පෙනෙනවා. පහන් දැල්ල එකක් හැටියට ගන්න කෙනාට සමහර විට ඒක තියෙන අර ඇතිවීම නැතිවීම ප්‍රවාහය පේනවා. දිය ඇල්ලක් බලන බලන තැන ඒ தත්ත්වය පෙනෙනවා එක්තරා අවස්ථාවක. ඊටත් වඩා ඈතට ගිහිල්ලා යම් අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේවා පිළිබඳව තියෙන ඇල්ම ඉවත් කරන්න ඉවත් කරන්න අර සලායතන නිරෝධය සලායතනයන්ගේ නිස්සරණය කියලා කියන්නේ ඒකයි. සලායතනයන්ගේ ඉවත් වීම කියලා කියන්නේ ඒවා පිළිබඳව තිබෙන ආත්ම සංඥා ඉවත් කරලා ක්‍රමක්‍රමයෙන් විදර්ශනා මාර්ගයේ ගමන් කිරීමයි. ඉතින් මේ ලෝකයේ ඇසත් බින්දෙන බව, ඇස බින්දෙන බව තේරුම් නොගැනීම නිසා, රූපය බින්දෙන බව තේරුම් නොගැනීම නිසා, ඒ දෙක එකතු කරලා අපි යම් කිසි ස්පර්ශයක් ඇති කරගෙන අපි ලෝකයක් මවා ගන්නවා. අපි මවා ගන්න සිනමා ලෝක ආදී ඔය සංගීත ලෝක, ඔය ඔක්කොම ලෝක මේ අපේ හිත තුලින් මේ මවා ගන්න දේවල් දිගට හිතලා බලන්න. තාම දක්ෂ සංගීතඥයාගේ මිහිරිම සංගීතය. නමුත් ඔය දැන් තියෙන උපකරණයකින් ඒක හෙමින් හෙමින් නැහැන සැලැස්සුවොත් ඒක ඇඬීමක්. ඒක ඇඬීමක් වගේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ රුන්නමිදම් භික්කවේ ඉම අරියස විනේ යදිදන් ගීතං. ගීතය කියලා කියන්නේ මේ ආර්ය ව්‍යවහාරයට අනුව ඇඬීම. අන්න ඇඬීමක් බව ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ඒ විදිහට. ඒ වගේම තමයි අර ඇහැට පෙනෙන ලෝකයක් එහෙම එකක්ම ඊටාම දැන් අපි ඔය සිනමා තව ඒවට අදාළ දේවල් මේ පින්නතුන් දන්න නූතන දේවල් ඒවා ඒ අපට පෙන්눔 කරන ඒ තීරයේ වැටෙන්නේ මොකද්ද කියලා හිතලා බලනකොට නම් කිසි රූප රාශියක් රූප සංතතියක් වැටෙනවා අපි ඒවා ඝන සංඥාවෙන් අල්ලගෙන අපි ඒවට යට වෙනවා මුලා වෙනවා නමුත් යම් අවස්ථාවක අන්නර කියාපු ප්‍රඥාස් දිනු වෙනකොට ඒවා පිළිබඳව ඇති ඇල්ම ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙන ඇල්ම ඉවත් වෙනවත් එක්කම මේ දෙක එකට යන්නේ ඇල්ම ඉවත් වෙන්න ඉවත් වෙන්නම අර ඒක හරියට අන්ධකාරය ඉවත් වෙනකොට ආලෝකයන වගේ වැඩක්. අන්ධකාරයම් ප්‍රමාණයකට ඉවත් වෙනවා නම් ඒ ප්‍රමාණයට ආලෝකයක් එනවා. ආලෝකයම් ප්‍රමාණයකට වැඩෙනවා නම් ඒ ප්‍රමාණයට අන්ධකාරයත් ඉවත් වෙනවා. අනික නිසා අපිට තියෙන්නේ අර අන්ධකාර මාවතින් ඉවත් වෙලා මෙන්න මේ ආලෝක මාර්ගයේ ගමන් කිරීමයි. එතකොට මේ පින්නතුන් කල්පනා කරන්න ඕන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට මේ බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන එකත් මේ කය තුලින්ම මෙතනම මේ අපේ කය දැන් එතකොට මේ අපේ හිත දිනු කර ගැනීමට කරන උත්සාහය පළවෙනි පියවර තමයි ශීලය. දැන් මේ පින්නතුණුත් මේ අවස්ථාවේ ශීල සමාදානය තුලින් කය වචන හික්මවා ගැනීම මූලික ශික්ෂණය ලැබුවා. බුදුරජාණන් වහන්සේ ශීලයේ විවිධ අවස්ථාවල් දක්වනවා. මොකද ඒකත් කරන්නේ මේ අපේ දීර්ඝ කාලයක් අපි මේ සංසාරයේ ගමන් කරන අතර අපේ විඥානයේ নানাවිද කුසල අකුසල කර්ම ගැබ්බෙලා තිබෙනවා. ඒ වගේම මතක සටහන් වෙලා තිබෙනවා. මේ මතකයන් අපේ සිතට ගලාගෙන එනවා. ඒක නිසා අපේ හිත එක්තෙන් කරගන්න අමාරු වෙනවා. නමුත් යම් කෙනෙක් යම් සීමාවක් තබාගෙන තමන්ගේ කය වචන හික්මවා ගත්තනම් අර පසුතැවිල්ල වෙනුවට සතුට උපදවා ගන්න පුළුවන්. මම මේ මේ මෙච්චර කාලයක් මත්පැන් බිව්වා. සතුන් මැරුවා, හොරකම් කළා, නානාවිද දේවල් කළා. නමුත් දැන් මම ඒවල් ඉවත් වෙලා මෙන්න මේ හොඳ ප්‍රතිපත්තිය පිහිටියා කියලා එතෙන්ට පමණක් හිත යවලා ඒකෙන් හිත සතුටු කරගෙන මේ සමාධියක් ගොඩනගා ගන්න පුළුවන්. ඒකයි අපි සමහර විට ප්‍රකාශ කරන්නේ මේ සංසාරේ කියන්නේ මඩ ගොහරුවක්. මේකේ එරියරි අපි ඇවිල්ලා තිබෙන්නේ. මේ මඩ ගොහරුවේ භාවනා කරන්න ඉඳ ගන්නවා නම් පොඩි පදනමක් හදා ගන්න ඕන. කණු පහක් හරි අටක් හරි 10ක් හරි හිටවලා. අන්න ඒ විදිහේ දෙයක් කියලා හිතා ගන්න ඕනේ ශික්ෂාපද. එතකොට අන්න ඒ විදිහේ වටිනා ශීලයක් සමාදන් වෙලයි මේ මේ පින්නතුන් ඉන්නේ. ඊළඟට එතන ඉඳලා යන්නේ මොකද්ද? එතන ඉඳලා සමත විදර්ශනා කියලා ඒ භාවනා දෙපක්තක් තියෙනවා. මේ පින්නතුන් දන්නවා. යම් ප්‍රමාණයකට සමතයක් ඇති කර ගන්න ඕන. නීවරණ ඉවත් කරලා සිත එක්තෙන් කර ගන්න ඕන. කුසල ආරම්මණයක් පිට මතු කරගෙන කුසල ආරම්මණයේ සිත නදවා ගැනීමේ ශක්තිය විසිරෙන සිත ඒක ආරමුණු කරඳවා ගැනීම තුලින් අපට මේ සිතේ ශක්තිය උරගා බලන්න පුළුවන්. දවසේ අපි එදිනෙදා මේ සිතෙන් සිතේ ශක්තියෙන් කොයිතරම් සුළු ප්‍රමාණයක්ද වැඩගන්නේ කියන එක ධානා ආදී තත්වවලටපත් වුණු පින්නතුන් තේරුම් ගන්නවා. මේ මේ තරම් අර විසිරිච්ච ජලාශයක ශක්තියක් නැහැ. ඒව වතුර එකතු කරලා නලමගින් ගෙනහිල්ලා ජල විදුලි ඒ ඒ යකඩ රෝදි කරකැවෙන තැනට එනකොට කොයිතරම් වේගයකින්ද මේ වතුර යමන් කරන්නේ අන්න ඒ වගේ මේ අපේ හිතේ තියම් ශක්තියක් තිබෙනවා අර ධාන ආදී ඒ සමාධි උපදවා ගැනීම තුලින් ඒ ශක්තිය ඒකාග්‍ර කරලා එකතු කරලා ඔන්න ඊළඟට තියෙන්නේ අන්න අර අර යකඩ රෝදි පිරෙන එක ඒ පෙරලීමට තමයි ඔන්න ප්‍රඥාව විදර්ශනාව කියලා කියන්නේ ඒ ඒ තන්පත් කරගත්තු සිත ඊළඟට අපි යොදන්න ඕනේ වෙන කොහෙටවත් නෙවෙයි මේ කයටමයි මේ කයටත් අනිත් කයටත් කියලා කියන්නේ මේ දෙකම සම මේ ධර්මතාවය එකයි මේ කය යම්සේද ඒ කයත් එසේමයි ඒ කය යම්සේද මේ කයත් එසේමයි ඒ කයේ රූපස්කන්ධයත් මේ මේ වගේ මේ කයේ රූපස්කන්ධය වගේමයි අන්න එතකොට ඒ ඒ ඒ පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි බැලුවත් අන්තිමට එන්නේ මෙන්න මේ මේ ආයතන හයටත් මෙන්න මේ පංච උපාදානස්කන්ධයටත් මේක පිළිබඳ ක්‍රමක්‍රමයෙන් ගැඹුරින් විදර්ශනාත්මක වැටෙන්න වැටෙන්න අන්තිමට මෙතන ඊළඟට ප්‍රතිඵලය මොකක්ද මේ ඇතිවීම සහ නැතිවීම කියන එක සමුදේවය කියලා කියන ඒ ධර්මතාව තුල මුළු මහත් විදර්ශනා ඥාන සම්භාරයම ඇතුළත් වෙනවා. ඇතිවීම නැතිවීම කියන දෙක තුල. නමුත් මේ ඇතිවීම නැතිවීම කියන දැනුම ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්න යන්න ඇතිවීම පක්ෂයට වැඩිය නැතිවීම පක්ෂය පේන්න පටන් ගන්නවා. මේක බිනි බිනි යනවා. ඒකයි බුදුරජාන් වහන්සේ ලුජ්ජති පලුජ්ජති ලෝකය කියලා කිව්වේ බිනි බිනි යන එකක්. තියෙන එකක් නෙමෙයි. බිනි බිනි යන එකක්. බිනි බිනි සිඳි සිඳි යන එකක්. අන්න ඒක එතකොට මෙන්න මේ රූප වේදනා ආදී ඒ පංචස්කන්ධයට සිත යොමු කරනකොට ඒකාග්‍ර වූ මනසින් යම් අවස්ථාවක මෙනෙහි කරනකොට ඒක වැටහෙනවා ඊළඟට ඒ තුලින් ඇති වෙන නිබ්බිදාව කලකිරීම ඒ කලකිරීම තමයි අන්තිමට ඈතට යනකොට ඒ පංච උපාදානස්කන්ධය අතහැරලා අන්නර කියාපු සලායතන නිරෝධ කියලා කියන ආයතනයන්ගෙන් නික්මීමට පවා උපකාර වෙන්නේ ආයතනයන්ගෙන් නික්මීම කියලා කියන්නේ මොකක්ද අපි මේ ඇස කන නාසය අල්ලාගෙන ඉන්න මේවා ආත්මය හැටියට අරගෙන ආත්මය පදිංචි වෙච්ච තැන් හැටියට අපි හිතන්නේ මේ මගේ ඇස එතකොට මේ මගේ කන මගේ නැහැ අන්නේ මගේ කම තියෙනවා ඒකත් එක්කම මේ හරියට මේක ඇතුලේ කවුරුවත් පදිංචි වෙලා ඉන්නා වගේ නමුත් යම් අවස්ථාවක තේරෙනවා මේ මගේ කියලා හිතාගත්තු දේ මෙතන මෙතනම බිඳිනවා ඇසත් බිඳිනවා ඒකයි අර අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ ඇසත් බිඳිනවා රූපයත් බිඳිනවා ඒ ඒ දෙක නිසා ඇති වෙන විඥානයත් බින්දෙනවා. ඒ විඥානය නිසා ඇති වෙන ස්පර්ශ, ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනා ආදී හැම එකක්මත් බින්දි බින්දි යනවා. අන්න ඔය සත්‍යයටයි එතකොට බුදුරජාන් වහන්සේ අන්තිමට ඒ සත්‍යයට අපේ හිත යොමු කරන්නේ. ওই තුලින් යම් අවස්ථාවක අර කියාපු සලායතන දැන් ආයතනයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දැකලා ඒ වගේම මේක ආස්වාද පක්ෂියත් ආස්වාද පක්ෂයට වැඩිය තියෙන ආදීන පක්ෂියත් තේරුම් මාර්ගෙන යම් අවස්ථාවක ඉන් නික්මීම ඒ නික්මීම කියන தත්වයයි ඔන්න අපි මේ මෙලොවම නිවන් කියලා කියන්නේ දිත්තේව ධම්මේ. දිටු දැමි එහෙම නිවන් දුටුවා කියලා කියන්නේ. නිවන් දැක්කා කියලා කියන්නේ. එතරට ගියා කියලා කියන්නේ. අපි දැන් නිවන ගැන කියනකොට බුදුරජාන් වහන්සේලා ගැන කියනකොට අපි කියන්නේ ලෝකෝත්තර කියන වචනයක් අපි යොදනවා. ඇයි මේ යොදන්නේ? ලෝකෝත්තර කියන වචනේ යොදන්නේ. ඇතම් කෙනෙක් හිතන ලෝකෝත්තර උනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කියලා. එහෙමත් හිතනවා ඇති සමහර විට ලෝකෙන් ඇයි ලෝකේ නේ හිටියේ? ඒකට ලෝකේ හිටියා. ලෝකෙන් පිරිනිවන් පෑවට පස්සේ ඕන ලෝකෙන් එතර වුණා. එහෙමත් හිතන්න බැරි නෑ ඇතම් කෙනෙක්. නමුත් බුදුරජාන් වහන්සේ ජීවමානව ලෝකෝත්තරයි. කිව්වේ අන්න අර කියන ලෝකයෙන් නතර වුණා. අර ලෝකයෙන් නතර වුණා. පංචස්කන්ධ ලෝකයෙන් නතර වුණා. සලායතන ලෝකයෙන් නතර වුණා. එතකොට මෙන්න මේ ලෝකය ආශ්‍රය කරගෙන අයෝ දැන් අපි දැන් කතා කරන අර සක්වල ආදී ඒ ප්‍රශ්න උණකාරය අහන ප්‍රශ්න වගේ. මොකද ඒයින් නතර වුණාට පස්සේ මේ ප්‍රශ්න නැහැ. මේ ප්‍රශ්න අහන්නේ සක්කාය දිට්ඨිය තුල හිටි කෙනයි. ඒ ලෝකයේ හැටියට ගන්න දේවල් සකස් වෙලා තිබෙන්නේ මේ ඇහැට ඇහෙන් ස්පර්ශ කළ රූපේනුත් කනෙන් ස්පර්ශ කරන සද්ද ඒ කියන දේවල් ආශ්‍රයෙන්. ඒකට අර ඇතා කියන කියාපු කතාව ආයි 100ට නඩාගත්තොත් මේ ආයතනයන්ගෙන් ස්පර්ශ කරලා ලබාගත්තු ලෝකය එහෙන් පිටින්ම අන්න ඇතා පිළිබඳ අවබෝධය ගත්තු අන්ධයාගේ ලෝකයට සමානයි. ඒක අඩාලයි. ඒක සම්පූර්ණ දැනුමක් නෙවෙයි. නමුත් ප්‍රඥා ඇසට හමු වෙනවා අන්නර කියාපු හැම අංශයක්ම මේ සලායතනයන් ඇති වෙන හැටි පේනවා. ක්ෂණිකව නැති වෙන හැටිත් පේනවා. ඒ වායේ යම් කිසි ආස්වාද පක්ෂයක් තිබෙනවා නම් ඒකත් ආදීන පක්ෂයක් ඊළඟට ඒ නික්මීම කියලා කියන ඒවට තියෙන ඇල්ම නැති කිරීමෙන්මයි යම් අවස්ථාවක ඒ විඥාන නිරෝධය, සලායතන නිරෝධය, භව නිරෝධය, දැන් භව නිරෝධය කියන වචනේ එතන නිතර සඳහන් වෙනවා භව නිරෝධයම නිවන කියලා. භව නිරෝධෝ නිබ්බාණං භව නිරෝධෝ නිබ්බාණං ඔය ධර්මයේ නිතර සඳහන් වෙනවා. ඒකට භවයේ නිරෝධය කියලා කියන්නේ මේ ලෝකේ අපි දැන් හිතන ලෝකෙන් ඉවත් වීම නෙවෙයි පරිනිර්වාණයටපත් වීම කියලා අපි හිතන බුදුරජාන් වහන්සේගේ අවසාන අවස්ථාව නෙවෙයි නමුත් ජීවත්ව සිටියදීම අන්නර ලෝකෝත්තර தත්ත්වය ලබාගත. ලබාගත් යන්නර ප්‍රඥා චක්ෂුසේ ඒ ප්‍රඥා චක්ෂුසේ පහළ වුණු අවස්ථාවේ අර අවිද්‍යා අන්ධකාරයෙන් මෙතෙක් පෙනුණු ඒ රූප අසුණු සද්ද ඒවා ඔක්කොම නිරුද්ධ වෙන අවස්ථාවක් තිබෙනවා. ඒ නිරුද්ධ වීම ප්‍රත්‍යක්ෂ කිරීමෙන් තමයි ලෝකයේ මෙතනම නිරුද්ධ කරගන්න පුළුවන් කියන අවබෝධය බුදුරජාණන් වහන්සේ ලබා ගත්තේ. එතකොට ඒ ඒ ඒ හිතටයි බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් අපි සමාහිත කල්පනා කරනවා පිරිනිවන් පෑවට පස්සේ අවුරු 5000කට පස්සේ බුදුරජාණන් වහන්සේ ආපහු එනවා කියලා. නමුත් අපිට හිතා ගන්න තියෙන අන්නර නිබ්බුතෝ කියන වචනයයි එතෙන්දි මතක් කරගන්න තියෙන. ගින්න නිවුනට පස්සේ ආයි කොහෙද? නගිනහිරට යනවද? බටහිරට යනවද? උතුරට යනවද? දකුණට යනවද? ඒ ආයි එනවද? ගින්න නෑ. ගින්නක් තියුනේ ඒ කියාපු දර නිසායි. ඒ වගේ අපි තථාගත කියලා කිව්වත් විමුක්ත භික්ෂුව කියලා කිව්වත් රහතන් වහන්සේ කිව්වත් ඒ සංකල්පය ඇති කරගත්තේ අන්න අර පංච උපාදානස්කන්ධයේ තියෙන ඇල්ම නිසායි. ඒකයි බුදුරජාන් වහන්සේගෙන් එක අවස්ථාවක රාද කියන ස්වාමින් වහන්සේ ඇහුවා සත්වෝ සත්වෝ ස්වාමීනි මේ සත්වෝ සත්වෝ කියලා කියන මේ මේ ශාසනයට අනුව සත්වයා කියන්නේ කවුද? ඒ තාක් සත්වයා කියන එක තෝරලා තිබුණේ අතීතයේ සත් කියන පදාර්ථයක්, නিত্য පදාර්ථයක් තිබෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ 아무තුම නිරුක්තියක් ඒකට දුන්නා. රූපේ ඇලුණු වර්තයෙන් රූප වේදනාදී රූපේ කෝ රාද සත්ත්වෝ විසත්ත්වෝ තස්මා සත්ත්වෝති උච්චති රාද රූපෙහි ඇලුණු වෙසසින් ඇලුණු කියන අර්ථේනුයි සත්වේ කියලා කියන්නේ අන්න එතකොට ලෝකය කියන්නේ බිඳෙන ලුදු වෙන පළුදු වෙන එකක් නිසා ලෝකය කියලා කිව්වා වගේ සත්ව කියන වචනේ පා බුදුරජාණන් වහන්සේ තේරුවේ යමකට ඇලුණු කියන අර්ථයෙන්. ඒකට රූපයේ වේදනාදී ඇලෙන තාත් සත්වයක් ඉන්නවා. ඒ වායෙන් විමුක්ත වුණ හැටියට සත්වයක් නැහැ. එතනම ඉවරයි. නමුත් අර සත්ව කියන එක ලෝකයා සාමාන්‍යයෙන් හිතන්නේ ආත්ම සංඥාවත් එක්ක. ආත්මයක් හැටියටයි සත්ව කියන එක සදාකාලික වෙනස් වෙන්නේ නැති යමක් අරටුවක් වගේ දෙයක් හරයක් මෙතන තියෙනවා කියලා ලෝකයා හිතන්නේ. එක්ක රූපේ එක්ක වේදනාවේ කිසි එහෙම නැත්නම් අවසාන වශයෙන් විඥානේ හරි. යම් කිසි නොවෙනස් වෙන පදාර්ථයක් තිබෙනවා කියන අදහසයි මිත්‍යා දෘෂ්ටිකෙන් සක්කාය දිට්ඨි ගත්තු අය තුල තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා විඥාණයවත් නෑ එහෙම එකක්. මෙතන තිබෙන්නේ අර අවිද්‍යාව නිසාත් තණ්හාව නිසාත් ඇති කරගත්තු ග්‍රහණයක් උපාදානයක් පමණයි. ඒ උපාදානය ඇතිතාක් උපාදානය ඇතිතාක් ඒ සත්ව ප්‍රඥාප්තියට සම්මුතියක් වශයෙන් ඒතනත්තා හිමි. ඒතනත්තා අයිතිවාසිකම් කියනවා. මොකද ඒකේ වගකීමක් තිබෙනවා. ඒකයි සංසාරයේ දිගින් දිගට යන්නේ. උපාදානය නිසාම භවයක් තිබෙනවා. අර ගින්න පැතිරෙන්න වගේ. දැන්කොට ගින්න පැතිරෙන්න වගේ. ඒකොට ගින්න පැතිරෙන ඒ දර ඔක්කොම ඉවරනම් පහනක තෙලුත් ඉවරනම් තිරයත් ඉවරනම් මොකද්ද වෙන්නේ? හීනං පුරාණං නවං නැති සම්භවං. විරත් චිත්තා ආයතිකේ භවස්මි. තේ කීන බීඩා අවිරුල්ලිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථායම් පදී පොය ගාථාවේ තියෙනවන්න අර කියාපු කතන්තරේ කීනං පුරාණං අතීත දේ ඉවරයි නවං නැති සම්භවං අලුතින් ඇති වෙන්නේ නැහැ මොකක්වත් විරත් චිත්ත ආයතිකේ භවස්මින් නැවත උත්පත්තියක් පිළිබඳ ආල්මක් ආසාවක් නැහැ නිබ්බන්ති ධීරා අන්න ඒක නිසා තමයි විරත චිත ආයතිකේ භවස්මි තේ කීන බීජ අවිරුලි ඡන්දා ඒ විඥාන බීජය ඡේ වෙලා ඒක නිසා ඡන්දය පැන නගින්නේ අවිරුලි ඡන්ද ආසාවක් පැන නගින්නේ නිබ්බන්ති ධීරා යථායම් පදීපෝ මේ පහන වගේ ඒ ධීරයෝ ධීර පුද්ගලයෝ නිමියත් ඔන්නෝක එතකොට මේ අපි ලෝක විදූ කියන වචනේ අපි ওই විදිහටයි තේරුවේ. මේ කාලේ නොනොකුත් ආකාරයට තේරුම් ගන්න පුළුවන්, තේරුම් කරන්න ඉඩ තිබෙනවා. නමුත් ඔන්න ඔය අංශය දක්වන්න සිද්ධ වුණේ මේ ප්‍රඥා චක්ෂුයට අපි විශේෂ තැනක් දෙන නිසායි. එතකොට මේ පින්නතුන් කල්පනා කර ගන්න ඕන අපිට මේ කරන්න තියෙන්නේ මොකද්ද කියලා රෝහිතස්සල වෙනවද එහෙම නැත්නම් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියපු මාර්ගයේ යනවද කියලා Taman තීරණය කර ගන්න ඕන අද මේ වටිනා වෙසක් පොහොය දවසේ මේ පින්වත් පිරිස ඒ තමන්ගේ දිනදා දිනචරියාවටෙන් සමු අරගෙන తాවකාලිකව හරි මේ විදිහේ වටිනා ශීලයක් සමාදන් වෙලා භාවනා නියෝගී වෙඳලා අද මේ මේ අවස්ථාවේ විදර්ශනාවට උපකාර වෙන භාවනාවට උපකාර වෙන කිසි ධර්ම දේශනාවකට සමන් දුන්නා. එතකොට මෙතෙක් මේ රැස් කරගත්තු කුසල සම්භාරේ මේක පිහිට කරගෙන තමන් කළ භාවනාවට උපකාර කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් හැකි තාක් ඉක්මනින් මේ ශාසන පහණනි වෙන්න කලින් අර කියාපු සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බලපදියේදීන් අර සංසාර දුක කෙලවර කළ උතුම් ලෝකයේ කෙලවරට පැමිණෙන්න ශක්තිය බලය ලැබේවා මේ ධර්ම ශ්‍රවණ කුසල ආනිසංසයත් ඒකට උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ එසේ යම් තාක් ලෝකේ අවිචේසයට අකනිට ආදක්වා මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණ කුසලයක් අනුමෝදන් වෙන්න බෑ. එමෙතනම් හැම කෙනෙක්මත් අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මනින්ම මේ සසර දුක් කෙලවර කරගන්නවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්නේ ඊතාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිत्वा රුජ්ජන්තු අමතං පදං ආසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තා ජනි දුක්ඛා භයප්පත්තා ජනි භයා ශෝකප්පත්තා ජනි ශෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා ජනි දුක්ඛා භයප්පත්තා ජනි භයා සෝකප්පත්තාදනි සෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාදනි දුක්ඛා භයප්පත්තාදනි භා සෝකප්පත්තාදනි සෝකා හොන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය මිනා පුඤ්ඤ කම්මේන මාමේක සමාගමෝ සතං නිබ්බානපත්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න